එමනම් දැන් අපි සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. අරුණ මනතුංග මහත්මයා තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ ඇහෙනවද? ඇහෙනවා මහත්තයෝ. ස්වාමින් වහන්සේ මේ අපිට අපිට බුදුරජාණන් වහන්සේ වගේම මහා කච්චායන තෙරුන් වහන්සේ කරපු ඊටාම වටිනා වගේම ගම්බීර ධර්ම කරුණු රාශියක් අපිට කියලා දුන්නා. එතකොට ස්වාමින් වහන්සේ කිව්වා මේක දන්නා වූ දක්නා වූ තැනත්තාට විතරයි මේ ක්‍රමේ හදන්න පුළුවන් කියලා ක්‍රමේ හැසිරෙන්න පුළුවන් කියලා. යම් කිසි තරමකට මේ පිළිබඳව උත්සාහයක් අරන් තියනවා මට තේරිච්ච දේවල් වගේක් කියන්නට අවසර. හොඳයි. ස්වාමින්වහන්සේ දැන් මට තේරිච්ච දෙයක් තමයි එකක් සීලය පිළිබඳව අදහසක් අපි තුල තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ මේ දේවල් නිසා මේ මේ ප්‍රතිඵල නරක ඇති වෙනවා කියන මේ මූලික දේ. ඒ වගේම අපි හිත සහ කය වචනේ ඒ පැත්තට යන්නේ නැති විදිහට හසුරුවා ගන්න එක. හැබැයි ඒක විතරක් ඇති වෙන්නේ නැහැ. ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද හොයාගත්ත දෙයක් තමයි කරලා කරලම ගුරු ගුරු උපදෙසුත් ඇතුව ස්වාමීන් වහන්සේලාගේ අපිට පුළුවන් වෙනවා නම් චිත්තානුපස්සනා ධම්මානුපස්සනා මට්ටමට හිත දියුණු කරන්න ඒ ඒ වචන වලින් මම දැන් පිටපැන්ලා ඒක ඊටාම සරල විදිහට කිව්වොත් අපේ එදිනෙදා ජීවිතේ වෙන ඊටාම සුළු සිදුවීම් ඉස්සෙල්ලම Taman විතරක් ඇති කරගන්න සිද්ධ වෙයි. උදාහරණයක් දුන්නොත් අපි හිතමු අපි ජනේලයක් වහනවා. ජනේලයක් වහනකොට කොක්ක හරියට දාගන්න බැරි වුණොත් කොක්කකින් වහන ලොක් කරන එක නම් ඒක අනිත් පැත්තට වගේ තියෙනවා නම් එතකොට එතෙන්දී අර ඇති වෙන නොයිවසිලිමත් බව කියන දේ තුලින් ඇතුළට ගිහින් එතන ඇතිවෙන්නේ Taman තුල ගැටීම කියන එක ඒ මොහොතේදීම තේරුම් ගන්න පුළුවන්කමක් ඇති වෙනවා එතකොටම මේ කාලයක් ඒක පුරුදු කරපුවාම ඇති වෙන විශේෂ දෙයක් හැටියට දැක්කා එක පාරටම ඒ තුලින් සැනසීමක් ඇති වෙනවා නිවිච්ච බවක් ඇති වෙනවා එතකොට අර කියපු දන්නා වූ දක්නා බවකුත් ඒ කාර්ය තුලින්ම ඊටාම කුඩා තත්වයකදී ජීවිතේ ඇති වෙනවා. එතකොට ඒක ලොකු ත්වරණයක් බවට උදව්වක් කරගෙන අපිට ජීවිතේ පතුරවන්න පුළුවන්. ඊළඟට ඊළඟ අවස්ථාව හැටියට මම ගන්නෙ මේ අවස්ථාවේදී ගැටීම කියන දේ විතරයි ද්වේෂය මූලය. දැන් ඊළඟට ගත්තොත් මටම වෙච්ච සිද්ධියක් දැන් උදේට උදේ පාන්දර ගිහින් තේ හදන්න තේකොළ ටික දාන්න භාජනයක් තියෙනවා. ඒක මේ ඊට ඉස්සෙල්ලා දවසේ අයින් කරලා තියෙනවා ඒකේ තිබ්බේවා. නමුත් ඒකේ අයින් කරලා නැති දවසක් තිබ්බොත් ඒකේ ඉන්නවා කූඹියෝ. ඒතකොට තේත් වතුර ටික අරව ටික වතුරත් එක්ක හොදලා අරකට දානකොට මට පෙනෙනු අර කූඹියෝ ට අසා කියන්නේ කටියෙන් අපහසුතාවයක් ඇති වෙනවා. එතකොටම ෂා මට මේ මේ මේ මගේ අතින් පව් සිද්ධ වෙන වැඩක් වෙන්න මෙයා වෙලාන්නේ කියලා ඒ විදිහට හිතෙනකොටම එතෙන්ලි දැක්කොත් දකින්න පුළුවන් තරමට අර ඉස්සෙල්ලා ව්‍යායාම වලින් දියුණු කරලා තිබ්බාම අහුවෙනවා ආ මෙතන මට ගැටීම ඇති වෙන්නේ කියලා. ඒක දැක්ක ගමන් ඒ දැන් හේතු සහ ප්‍රත්‍ය ඒ කියන්නේ කවුද වැරදිකාරයා කියලා මේ මොනවත් හොයන්න වෙන්නේ අතනින් අරක නවතිනවා. ඉතින් ඒ වගේ එන්න එන්න ඊට පස්සේ ජීවිතයේ අනිත්‍ය වට ඒක විහිදෙන්න පටන් ගන්නවා. ඔය වර්තමාන රටේ සිදුවීම් වගේ දේවල් එතකොට කොහෙත්ම බලපෑමක් වෙන්න නැහැ. මොකද එච්චර දුරට යන්න ඉස්සෙල්ලා අපි පුහුණු වෙනවා අර මූලික தත්ත්වෙන් නවත්තන්න. හරියට ස්වාමීන් වහන්සේ අපිට කියලා දුන්නේ මහා කච්චායන තෙරුන් වහන්සේ අර මේක ස්ටෙප් බයි ස්ටෙප් පියවර පියවර පියවර වශයෙන් යන තැන. එතකොට උපේක්ෂා වේදනාවෙන් පස්සේ ඇතිවන සිත් ළඟදීම ඒ තැනින්ම නවත්තන්න අපි පුරුදු වුණොත් ඒක තමන්ට අත්දැකීමෙන්ම තේරෙනවා මට ලොකු ශක්තියක් තියෙනවා එතනින් නවත්ත ගන්න ඊට පස්සේ මේ මේ මේ නිකම් මේ ඕනකමින් මේ බල කිරීමකින් එහෙම නෙවෙයි ඒ මොහොතේ ඇතිවෙන නිවීම තුලින්ම ඒකේ බලය තව තවත් වරණයක් වගේ වෙනවා ඒ තුලින්ම ඊට පස්සේ හැම දෙයකම ජීවිතේ විහිදෙන්න පටන් ගන්නවා ඒ ගැන ස්වාමීන් වහන්සේ මොන හරි පැහැදිලි කළොත් ඔව් ඇත්තටම දැන් අරුණ මහත්මයා පැහැදිලි කරපු කාරණය හැමදෙනාටම ප්‍රයෝජනවත් වෙනවා මොකද දැන් එතුමා කිව්ව කාරණා ටික සංක්ෂිප්තව ගත්තොත් මේ සමස්ත ක්‍රියාවලියට අපි යොමු විය යුත්තේ හැම විටම අපේ මේ පංචේන්ද්‍රයන්ගෙන් නිරන්තරයෙන් පංචේන්ද්‍රයන්ගෙන් සහ මනසින් අපි හුරු වෙලා තියෙන්නේ අබ්බැහි වෙලා තියෙන්නේ බාහිර අරමුණු කෙරෙහිම අවධානය යොමු කරන්න. මොකද මේ ඉන්ද්‍රියන්ගේ ස්වභාවය තමයි බාහිර ලෝකය ස්පර්ශ කරන්න තමයි ඒවා යොමු වෙලා තියෙන්නේ, සැකසීලාම තියෙන්නේ. ඉතින් ඒ ක්‍රියාකාරීත්වය තුළ තමයි අපිට හැමතිස්සෙම අර ලෝකේ තියෙන දේවල් ගැන ඇලීම, ලෝකේ තියෙන දේවල් සම්බන්ධ ගැටීම මේ අර්බුද ඔක්කොම නිර්මාණය වෙන්නේ. ඉතින් මෙතන මේ මේ සිද්ධි හැම එකදීම අපිට ඇතුළතට අවධානය යොමු කරන්න පුළුවන් නම් ඒ ඒ අවස්ථාවේදී අපේ සිතේ ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ? බාහිර රූපේ දකිනකොට මනස කොහොමද වැඩ කරන්නේ? බාහිර ශබ්දය ඇහෙනකොට සිත කොහොමද වැඩ කරන්නේ කියලා අපිට අවධානය යොමු කරන්න පුළුවන් නම් විතරයි බඳු මනවින් පුහුණු කරන ලද චිත්තානුපස්සනාවක් ඇති කෙනෙකුට විතරයි අඩුතරමින් මෙහෙම දෙයක් වෙනවා කියලාවත් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මොකක්වත්ම සංඥාවක් නැතුව නිකන් ලෝකේ අනිකුත් සත්තු සිව්පාව ක්‍රියාත්මක වෙන විදිහට තමයි අපි හැමදෙනාම ක්‍රියාත්මක වෙන්නේ. එයින් ගැලවිලා මේ මේ මාර්ගයට අවතීර්ණ වෙන්න තරම්ම ගැඹුරු චිත්තානුපස්සනාවකට අපි හුරු වෙන්නට ඕන පුරුදු වෙන්න ඕන. ඉතින් ඇත්තටම මේ සති සම්පජඤ්ඤය වර්තමානයේ ජීවත් වීම ආදී නොයෙක් කාරණාවලින් ඊළඟ අප්‍රමාදී බව ආදී කාරණාවලින් පැහැදිලි කරන්නේ ඔතන තමයි අර බාහිර ලෝකයටම යොමු වෙන මේ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය අභ්‍යන්තරයට යොමු කරමින් අභ්‍යන්තරය වටහාගෙන අභ්‍යන්තරයේ ක්‍රියාකාරීත්වය සහ බාහිර ක්‍රියාකාරීත්වය දෙපසම දකින්නට අපි පෙළඹෙන්නට ඕනේ. ඒ කියන්නේ අපිට දැන් බාහිරින් පටන් ගත්තු ගමන් එතනින් අපි වෙනම පැත්තකට අර ප්‍රපංච සංඥා සංඛ්‍යාත ක්‍රියාකාරීත්වයකට තමයි අපි පැටලෙන්නේ. එතකොට අප අපි සැඩකින්ම අවධානය යොමු කරන්න ඕනේ හැම සිදුවීමකදීම ඉන්ද්‍රියෙන් අරමුණ අරගෙන ඒ පිළිබඳව මනෝද්වාරික චිත්තවීති ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නකොටම අපට මනසේ ක්‍රියාකාරීත්වයට අවධානය යොමු කරන්න පුළුවන් නම් තමයි මේ බාහිර සිද්ධිය පාදක කොටගෙන දැන් මම කොහොමද හැසිරෙන්නේ කියන එක පෙනෙන්න ගන්නේ. ඉතින් අන්නේ දැනුම, ඒ දැක්ම, ඒ සති සම්පජඤ්ඤය අපට හරියට ප්‍රගුණ කළොත් තමයි අරුණ මහත්මයා කිව්ව විදිහට අපිට හැමතිස්සෙම මේ ක්‍රියාකාරීත්වය දකිමින් වහාම ඒක වෙනස් කරගන්න මේ ප්‍රපංච ක්‍රියාකාරීත්වය අනිත් පැත්තට හරවන්න පුළුවන් වෙන්නේ. එහෙමයි ස්වාමින්වහන්සේ ඒ වගේම එතෙන්දී ඒක තවත් හොඳට දියුණුනහම ධම්මානුපස්සනාව වශයෙන් ඒ ආගදේශ ඒවා ඔක්කොමත් පේන්න පටන් ගන්නවා ඒ සිස්ටම් එක පේන්න පටන් ගන්නවා. තෙරුවන් සරණයි. සරණයි.